ශාසනාව අද ධර්මාන් ශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ සමන්තා චක්කවාලේසු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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අසුභා භාවේ තබ්බා රාගස්ස පහනාය මිත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය ආනාපාන සති භාවේ තබ්බා විතක්ක සමුච්ඡේදාය අනිච්ච සංඥා භාවේ තබ්බා අස්මිමාන සමුග්ගතායාති තී ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුණී පින්නතුනි අද ධර්ම දේශනාව තුළින් පින්නතුන්ලාට අපි කියලා දෙන්නට බලාපොරොත්තු වන්නේ බොහෝ දෙනා නිතරම අහන ප්‍රශ්නයක් තමයි අනේ මේ සසර හරීම කටුකයි. ඒ වගේම අපි ඉපදී ඉපදී මෙරි මෙරි මහා අනවරාග්‍ර ගමනක් මේ යන්නේ. මොන සම්පත වින්දත් ඇති දෙයක් නැහැ අන්තිමට බිඳුව කියලා තේරෙනවා. ඔය මිනිස්සු කියන වචන. ඉතින් කොහොම හරි මේකෙන් ගැලවෙන්නට ඕන කියන අපේක්ෂාව බොහෝ දෙනාට තියෙනවා. ධර්මයේ තුල ඉන්න. ඒ අය නිතරම ඇවිල්ලා අහන දෙයක් තමයි ඉක්මනින්ම නිවන් දකින්නේ කොහොමද කියන එක. එහෙමනම් ඉක්මනින්ම නිවන් දකින්නට අද මේ කියලා දෙන උපදේශය ඉතාම වැදගත්. මේක මගේ අදහසක් එහෙම නෙවෙයි. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දෙසුමක්. පින්නතුනි මේ නිවන් දකින්න වැඩපිළිවෙල එකපාරම මොහොතට පැනනා වගේ ගැඹුරටම පැනලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පියවරෙන් පියවර පියවරෙන් පියවර තමයි මේ නිවන් මාර්ගට අපි ප්‍රවේශ වෙන්නට ඕන. හැබැයි ඒ ප්‍රවේශ වෙන මාර්ගය අපි নিরතුරුවම මා පමණක් නෙවෙයි මේ ධර්ම දේශනා කරන සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ඒ වපසරය පින්නතුලට හොඳට කියලා දීලා තියෙනවා. එනිසා මම අද බලාපොරොත්තු වෙන්නේ ඒ වපසරය පිළිබඳව ඒ වටපිටාව පිළිබඳව කියලා දෙන්න නම් නෙවෙයි. කෙලින්ම නිවන් සාක්ෂාත් කරගන්නට උපකාරවන කාරණා හතරක් තියෙනවා. ඒ කාරණා හතර පැහැදිලි කරලා දෙන්නට තමයි මම විශේෂයෙන් අදහස් කරන්නේ. පින්නතුනි නිවන් දකින්නට අපි වපසරය කියලා කිව්වේ. ඉතින් පින්නතුන්ලා ඔය කරන කියන දේවල් ධර්මයේ තුල තන් දෙනවා, සිල් රකින්නවා, සත්පුරුෂය ඇසුරු කරනවා. ඊළඟට නොඑක් නොඑක් පින්කම් වල යෙදෙනවා. ඒවා කරන්නට ඕන. ඒ වපසරය සකස් වෙන්නේ එතකොට. කවුරු හරි කෙනෙක් කියනවනේ අනේව වැඩක් නැහැ. ඕක නෙවෙයි නිවන් මාර්ගය කියලා ඒක නෙවෙයි. ඒ වපසරය අපි බොහොම හොඳට හදාගන්න ඕන. මොකද සද්ධාදී ගුණ නැතුව අපේ ඉලක්කය සපුරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපිට ওই කල්යාණ මිත්‍ර ඇසුර අත්‍යවශ්‍යයි. සීලවන්තකම අත්‍යවශ්‍යයි. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරය මේ වගේ දේවල්. වීරිය ඊළඟට ප්‍රඥාව මේ හැම දෙයකින්ම අපි පෝෂිත වෙන්න ඕන. එතකොට තමයි මේ නිවන් මඟ අපිට ඒකාන්තයෙන්ම හෙලිපෙලි කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. පින්නතුනි එහෙමනම් අපට මේ දීර්ඝ ගමන යන්නට ප්‍රධාන සාධකයේ ඇලීමනේ. ඉතින් ඇලීම වගේම අපට ගැටීමක් තියෙනවා මේ දෙකම හොඳ දෙයක් නෙවෙයි. අපිට নিরතුරුවම අපට පේන විදිහට ඇලීම් ගැටීම් ඊළඟට අපේ හිතේ තියෙන මේ නොසන්සුන්කාරීකම හිතේ කිසි ඒකාග්‍රතාවයක් නැතිකම ඒකත් මේ සතර ගමනට බොහොම හොඳට බලපානවා ඊළඟට පින්නතුනි මේ මම කියන සංඥාව කඩා ගන්න බැරිකම එහෙනම් මෙන්න මේ காரணා හතර සසර ගමනට ප්‍රධාන හේතු වෙන ඇලීම ගැටීම හිතේ තැම්පත්කමක් නැතිකම මම කියන සංඥාව මෙන්න මේ හතර ගලව ගත්තනම් අපි දිනෝ එහෙමනම් බලන්න අපිට තියෙන මේ ඇලීම අපි රාගය කියලා කියනවා කාමය කියලා කියනවා මේක නම් වලින් කියනවා ඉතින් කොටින්ම කිව්වොත් අපේ මේ පින්වත් හැම කෙනෙකුටම මේ ආසාව කියන එක තියෙනවානේ මේ ඇලීම මේ බැඳීම අපට තියෙනවා. කොටින්ම රාගය කියන දේ පුතග්ජන සත්වයාට තියෙනවා. එහෙමනම් මේ රාගය කියන දේ අපි මුලින්ම කල්පනා කරන්න ඕනේ මේක ඇති වෙන්නේ කොහොමද කියලා. පින්නතුනේ රාගය ඇති වෙන්නේ ඇත්තටම සුබ නිමිත්තේදී. සුබ නිමිත්තේ අයෝනිසෝ මානසිකාරයෙන් මෙනෙහි කිරීම තුළ තමයි අපට රාගය ඇති වෙන්නේ. සුබ නිමිත්ත කියලා කිව්වේ අපි දැන් මේ ඇහෙන් දකින ලස්සන රූප තියෙනවා, කැමති රූප තියෙනවා, ප්‍රියමනාප රූප තියෙනවා. මේක තමයි සුබ නිමිත්ත. නිකමට හිතලා බලන්න අපි අකමැති රූපයකට අප්‍රිය රූපයකට අපිට රාගයක් ඇති වෙනවද නැහැ එහෙනම් සුබ නිමිත්තේ තමයි අපට රාගය ඇති වෙන්නේ සුබ නිමිත්ත කියලා කිව්වේ අපි කැමති රූපය ඊළඟට පින්නතුනේ ඊළඟට අපට රාගය ඇති වෙනවා සුබ අපි කැමති ශබ්දයට මිහිරි හඬකට අපි කැමති දෙයකට බැඳීම් නැති වෙනවානේ ඊළඟට මිහිරි සුවඳට මිහිරි රසට අපි කැමති රසට කැමති පහසට මෙන්න මේ සුබ නිමිත්තේදී රාගය ඒකාන්තයෙන් ඇති වෙනවා හැබැයි ඇති වෙන්නේ අයෝනිසෝ මනසිකාරයත් එක්ක. මෙනෙහි කරනවා. ශා මේක ලස්සනයි මේක හොඳයි මේක මට හොඳයි මේක මා සතු කරගන්න ඕන. ඉතින් මේ විදිහට හිතනකොට සුබ නිමිත්ත හරහා අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට රාගය ඇති වෙනවා. එහෙමනම් මේ රාගය නැති කරන පිළිවෙලයි අපි දැනගන්න ඕනේ. රාගය නැති කරන්න ප්‍රාථමික වශයෙන් මේ බැඳීම්, ලෝභකම් අඩු කරගන්න දන් දෙන එක හොඳයි. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. මූලික වශයෙන් දානයක්වත් දෙන්නේ නැති කෙනෙකුට මේ ඕලාරික රාගය නැති කරගන්න පුළුවන් කමක් නැහැ. සියුම් රාගය නැති කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා අපි මූලික වශයෙන් පරිත්‍යාගය පුරුදු කරන එක හොඳයි. කොහොමත් ඉතින් හැම පැත්තෙම හොඳයිනේ. දානං සග්ගස්ස සෝපානං. පින්නතර ස්වර්ගයේ තියෙන සෝපානයක් වගේ තමයි දන් දීම. එහෙමනම් දන් දීම අපි කළ යුතුයි. ඒක ඒකාන්තයෙන්ම කළ යුතු දෙයක්. ඒකෙන් අපිට ඉෂ්ට විපාක ලැබෙනවා වගේම මේ ලෝභයත් ටිකක් තුනී කරගන්න අර ඕලාරික ස්වභාවය තුනී කරගන්න ඒක ලොකු උපකාරයක්. හැබැයි අපේ සාංශාරික වශයෙන් අපේ සිත් තුළ තියෙන මේ රාගේ නැතිකරන්න තියෙන එකම ඖෂධය ධර්ම ඖෂධය තමයි අසුබය. අසුබ කියලා කිව්වහම ඉතින් නම අසුබයි. නමේ ස්වභාවය අසුබනේ. හැබැයි ප්‍රතිඵල හරි සුබයි. නම අසුබ ප්‍රතිඵල සුබයි. නත්යේතාදි සම්මිත්තං යථා කායගත සති. අනන්ත මාහිමියන් වහන්සේ තේරගාථා පාළියේ සඳහන් කරනවා සඳහන් වෙලා තියෙනවා රාග ප්‍රහාණයට අසුබ භාවනාව හැර වෙන මිතුරෙක් නැහැ කියලා. එහෙනම් මේ අසුබය වඩන විදිහ අපි තේරුම් ගන්න ඕන අසුබේ වටිනාකම අපි හොඳට අපේ හිතට දාගන්න ඕන. පින්නතුනේ මගේ දැනුමේ හැටියට මේ ධර්මයේ පරිශීලනය කරනකොට මට තේරිච්ච දෙයක් තමයි අසුබ භාවනාව පුදුම තරම් වටින භාවනාවක්. හැබැයි බෞද්ධ අතර විශේෂයෙන් ගිහි පින්නතුන්ලා අතර එච්චරම ප්‍රචලිතයි කියලා මට හිතෙන්නේ නැහැ. බොහෝ අය අසුබේ වඩනවා හරි අඩුයි. නමුත් අසුබ භාවනාවෙන් තමයි මේ බුද්ධ ශාසනය බොහෝ දෙනෙක් ඇත්තටම රහත් වෙලා තියෙන්නේ. දැන් බලන්න මේක හොඳටම තේරුම් ගන්න හොඳ උදාහරණයක් මම කියන්නම්. පින්නතුනේ දැන් මේ ශාසනයේ මේ ශ්‍රාවක භාවය තියෙනවානේ. ඒ කියන්නේ කෙනෙක් පැවිදි කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හතරක් කොටස් හතරක් තියෙනවා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා. මේ භික්ෂු, භික්ෂුණී කියන මේ දෙගොල්ලොම මහාන කරනකොට එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා අද දක්වාම පැවතෙන චාරිත්‍රයක් තියෙනවා. දැන් මම මහාන කරනකොටත් ඒක එහෙම සිද්ධ වුණා. දැන් මම පැවිදි කරනකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේලා මගේ අතට මගේ කිස් රොඩක් කපලා අතට දුන්නා. අතට දීලක උපාසක මහත්තයා මේ කිස් රොඩ දිහා හොඳට පටික්කුල වශයෙන් පිළිකුල් වශයෙන් දකින්න. බාට පින තිබ්බොත් උත්තරීතර තත්වයට පත් වෙන්න බැරි කමක් නැහැ. එතකොට බලන්න බණ පොතේ නොයේ කතාන්දරවල අපි අහලා තියෙනවා කෙස් බානකොටම රහත් වුණා කියලා. මේ කෙස් ටිකක් කැපුවට රහත් වෙන්නේ නැහැ. ඒ විලාම දෙන කර්මස්ථානය. දැන් මිහිඳු කුමාරයා මහින් මිහිඳු මහරහතන් වහන්සේ කෙස් රවුල් බානකොටම රහත් වුණානේ. රහත් උනේ පින්නතුනේ ආචාර්යයන් වහන්සේලා කෙස් රොද කපලා දෙනවා පිළිකුල් භාවනාව කරන්න. පාරමී පිළිලා තියෙනවා නම් අර වගේ උත්තරීතර තත්වයකටපත් වෙන්න බැරි කමක් නැහැ. එතකොට බලන්න කෙනෙක් මහාන කරනකොට ඉස්සෙල්ලාම දෙන කර්මස්ථානය. ඒ විතරක් නෙවෙයි. ඊළඟට උන්න දැන් කිස්සවල් ඔක්කොම බාලා ආචාර්යයන් වහන්සේ ළඟට එක්කන් එනවා. මහාන කරා. ආචාර්යයන් වහන්සේ සිවුරු පටිය දානවා කරට. දාලා ගැටයක් දානවා. ගැටයක් දාලා මේ ශිෂ්‍යයාගේ අතින් හරි ඔළුවට අත තියලා හරි හිතට වදින්න ආචාර්යයන් වහන්සේ කර්මස්ථානයක් දෙනවා. ඒකට කියන්නේ තත පංචක කර්මස්ථානය. අදටත් මේ පින්නතුල මහාන පින්කම් වලදී බලන්නකෝ වෙන්නේ ඔක. ඉතින් ආචාර්යයන් වහන්සේ කියවනවා මේ අසුබ කර්මස්ථාන ඒකයි තත පංචක කර්මස්ථානය. කේසා ලෝමා නකා දන්තා තතු මේ විදිහට අනුලෝම ප්‍රතිලෝම මේක කියවනවා. එතකොට බලන්න පින්නතුණී කෙනෙක් පැවිදි කරනකොට මේ උතුම් අවස්ථා දෙකේදීම දෙන්නේ අසුබ කර්මස්ථානේ. ඉතින් අපිට හිතන්න පුළුවන් ආ එහෙමනම් කෙස් බාන් කෙස් රවුල් බාන වෙලාවට අසුබ කර්මස්ථානේ දීලා සිවුරු පටිය දානකොට වෙන කර්මස්ථානයක් දුන්නා නම් වටිනවනේ කියලා හිතෙන්න පුළුවන්. හිතෙනවනේ. ඒ ඕන තරම් කමටහන් තියෙනවනේ. නමුත් පින්නතුනි මේ අවස්ථා දෙකේදීම දෙන්නේ අසුබ කර්මස්ථානේ. මොකද මේ සාංශාරික ගමනට මේ භවයේ සකස් වෙන්නට විශාල කාර්යභාරයක් කරන දෙයක් තමයි මේ ඇලීම. එහෙනම් පැවිද්දේ ප්‍රධාන ඉලක්කය තමයි මේ ඇලීම නැති කිරීම. ඒ නිසා තමයි අර අසුබ කර්මස්ථානයේ ওই විදිහට ආචාරවරු ලබා දෙන්නේ. එහෙමනම් අපේ පින්නතුල හොඳට තේරුම් ගන්න ගිහි සමාජයේ සංකල්පයක් ආකල්පයක් තියෙනවා. ආ මේ ගිහිවන අපට අසුබය අවශ්‍ය නැහැ. අසුබය වඩන්න ගියාම ගිහි ජීවිත විනාශ වෙනවා. පින්නතරින් කොහෙන් ආපු මතයක්ද දන්නේ ධර්මයේ තුල නම් එහෙම සඳහනක්වත් නැහැ. අද මේ යන වටපිටාවත් එක්ක ඇත්තටම ගිහි ජීවිත සාර්ථක කරගන්න නම් අසුබය පුරුදු කරන්න ඕන. ඒත් නොකියා කියන්නේ කියන්නේ ගිහියන්ට අසුබය හොඳ නෑ කියන අය නොකියා කියන්නේ මොකද්ද? නොකියා කියන්නේ ගිහි ජීවිත ගත කරන්න රාගය ඕන කියන එක නේද? ඒක තමයි කියන්නේ. එහෙමනම් පින්නතුල අද ඉඳලා මතක තියාගන්න තමන්ගේ සත්‍ය ප්‍රමාණයෙන් අසුබේ වඩන්න ඕන. නැත්තම් මේ බැඳීම බැඳීම බැඳීම මේවා ගොඩ ගැහුණම පින්නතුනි කිසිම මානසික නිදහසක් නැහැ. සුගතිගාමි වෙන්නවත් බෑ. ඒ නිසා මේ ගැන කල්පනා කරලා අසුබය ජීවිතයට ටිකක් ගලප ගන්න ඕන. එතකොට මේ අසුබ භාවනාව වඩන ආකාර දෙකක් තියෙනවා ධර්මයේ. ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි අසුබය වඩනකොට පින්නතුනේ ඒකේ තියෙන අවිඥානික අසුබය සවිඥානික අසුබය කියලා දෙකක්. අසුබ කර්මස්ථානයේ අවස්ථා දෙකක් තියෙනවා. අවිඥානික අසුබය සවිඥානික අසුබය එතකොට සවිඥානික කියලා කියන්නේ සිත ඇති කියන එකනේ අවිඥානික කියන්නේ හිත නැති මේ අවස්ථා දෙකෙන්ම ඒ කියන්නේ මූර්ත ශරීරයක් මුල් කරගෙනත් අසුබය වඩන්න පුළුවන් පණ තියෙන ශරීරයක් මුල් කරගෙනත් අසුබය වඩන්න පුළුවන් අපි දැන් බලමු පණ තියෙන ශරීරයක් අරමුණු කරගෙන කොහොමද අසුබය වඩන්නේ කියලා පින්නතුනේ අපේ මේ ශරීර කූඩුව තියෙනවනේ. මේ ශරීර කූඩුවේ මේ තියෙන කොටස් ටික. කොටස් 32ක් තියෙනවා සුබ. කොටස් 32ක් තියෙනවනේ. මේ කොටස් 32 දෙතිස් කුණපය මේ දෙතිස් කුණපය අපි මුල් කරගෙන අපට අසුබේ වඩන්න පුළුවන්. දැන් අපි මේ කේස් ලොම් නිය දත් සම්මස් නහර ඇට ඇට මිදුළු ඉතින් ඊළඟට මේකේ තියෙන හැම දෙයක්ම බඩවැල් මහ බඩවැල් කුණා බඩවැල් ඊළඟට අක්මාව පෙනහළු නහර ඒ වගේම පිනතුනේ අසුචි මූත්‍ර කෙල සොටුලේ මේ හැම එකක්ම ඔක්කොම වෙන් කර ගන්නවා වෙන් කර ගැනීමම පින්නතුනේ කොච්චර දිනුවද බලන්න මේ නිකාං කුණප කොටස් ටිකක් අල්ලගෙන මම කියන ග්‍රහණය ඇති කරගෙන ඉන්නවා. දැන් මේක වෙන් කරපුවාම නුවණ තියනාට තේරෙනවා මේකේ මොකද්ද මම කියලා අල්ලගන්නේ. කෙස් දාල්ලගන්නේ මම කියලා. ලොම් ටික දාල්ලගන්නේ මම කියලා. ඉතින් බලන්න පින්නතනේ අපි මේ කුණු ගොඩක් එකතු කරගෙන මම කියන සංඥාවක් දාගෙන ඉන්නවනේ. එහෙම නෙවෙයිද? එහෙමයි. එහෙමනම් මේ කුණප කොටස් ටික දැන් බුදුරජාණන් වහන්සේ ජරාව පෙන්වන තැන බලන්න. උන්වහන්සේ ජරාව පෙන්වන්නේ ජරාව කෙනෙක් තෝරලා තියෙන ඔයෙක් දෙනා නොයෙක් හැටියට තේරුවාට බුදු පියාණන් වහන්සේ ජරාව විස්තර කරන තැන තෝරන්නේ ජරාව කියලා කියන්නේ මහණනේ. මේ කොණ්ඩේ සුදු වීම, හම රැලි වැටීම, දත් කැඩීම ඔච්චරයි පෙන්වලා තියෙන්නේ. ඔය තුන. කොණ්ඩේ සුදු වීම, කොණ්ඩේ විකෘති වීම, හම රැඩි වැටීම, දත් කැඩීම, දත් හැලීම. ඉතින් මම කල්පනා කළා දවසක් ඇයි භාගතුන් වහන්සේ මේ තුන විතරක් පෙන්වන්නේ? පින්නතුනි කෙනෙකුගේ සුන්දරත්වයේ පේන්නේ උතනින්නේ. අපි හිතමු අවුරුදු 20ක තරුණයෙක් හෝ තරුණියක්. හොඳටම හැම නාකි කෙනෙක්ගේ වගේ රැලි වැටිලා නම්. දත් ටික හැලිලා නම් කොණ්ඩේ සුදු වෙලා නම් එයා නාකි නැද්ද? නාකි. කෙනෙකුගේ සොන්දරත්වයේ පිළිඹු වෙන්නේ පිළිතුරු ඔය තුනේ. මොහොනේ හැමරැලි වැටිලා නම් ඉවරයි. හ්ම්. දත් ටිකක් හෙලනනම් ඒක තවත් හොඳට ප්‍රකටයි. ඊළඟට කොණ්ඩෙත් ඉතින් හොඳටම සුදු වෙලා, තඹ වෙලා, මඩ පාට ගහලා නම් ඒත් ඉවරයි. ඔතන තමයි අපි රැවටෙන තැන. අන්න ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ තුන විතරක් අපට පෙන්වලා තියෙන්නේ. එතකොට දැන් මේ කියපු දෙතිස් කුණප මේ කුණප කොටස් 32 අපිට වෙන්වෙන් වශයෙන් පින්තූර හරහා හරි මොනයම් ක්‍රමයකට හරි මේක දැක ගන්න පුළුවන්. අද කොච්චරවත් තියෙනව නේද? ඔය ශරීරයේ අවයව පිළිබඳව කොච්චර තියෙනවද පින්නතොනේ? පින්තූර හැම අන්තර්ජාලයට ගිහම දකින්න පුළුවන්. ශරීරේ කොටස්. ඉතින් මේවා එක එක එක එක දිහා බලන හොඳ අවබෝධයක් නැති කර ගන්නවා. ඒක අද කාලයත් එක්ක මම කියන්නේ කාලේ නම් දකින්න අවස්ථා තිබුණා. ඉතින් අද හැමෝටම මේ අවස්ථා නැහැනේ. ඔය මිනිහක් කපනවා බලන්න එහෙම යන්න පුළුවන්. ඒ තුලිනුත් අපිට ලොකු අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. නමුත් අපිට මේ ඡායාරූප හරහා වුණත් මේකට වපසරේ හදාගන්න පුළුවන්. ඊළඟට අපි මේ කොනප කොටස් 32කින් එකක් අරගෙන ඒක පින්නතන කොටස් කොටස් වශයෙන් බෙදලා බලන්න පුළුවන්. වර්ණ වශයෙන් අපි කෙස්ටි කෙස් පළමේ කොනප කොටස තියෙන මේක කෙස් කෙස් වර්ණ වශයෙන් බලනවා කෙස් වර්ණ වශයෙන් බලපුවහම අපට තේරෙනවා මේ කාල වර්ණය ඒකත් ඒ වර්ණයම තියෙන ටිකක් හරි හිත හදා ගන්න පුළුවන් ඒක වෙනස් වෙනවා සුදු වෙනවා තඹ වෙනවා අමුතු පාටක් ගහනවා අප්‍රසන්න පාටක් ගහනවා අන්න එහෙමනම් කෙස් වර්ණ වශයෙන් පිළිකුල් නේද ඊළඟට එකේ ගන්ධ වශයෙන් සතහන් සතහන් කියන්නේ කෙස් ටික දැන් ඔළුවේ තියෙනකන් හොඳයි. හැබැයි පින්නතුනි කෙස් ගස් තැන් තැන් වල ගැලවිලා තියෙනකොට හරි පිළිකුල්නේ. කොහේ හරි ගෙදරකට ගිහිල්ලා අපිට වාඩි වෙන්න දෙන ආසනයේ කෙස් ගස් තැන් තැන් වල තියෙනවා නම් ඒකේ වාඩි වෙන්නවත් හිතෙන්නේ නැහැ. අපි කන කෑමක භෝජනයක සුබ් බඳුනක කෙස් ගහක් තිබුණොත් ප්‍රේමනාප භාවයක් ඇති වෙනවද? මොන ප්‍රේමනාපද? අප්පිරියයි. අර බලන්නක සටහන් වශයෙන් පිළිකුල්. ඊළඟට කෙස් සුවඳයිද? කෙස් කොච්චර ගඳයිද නේද? දැන් ඔය උණ හැදිලා ලෙඩ හැදිලා සතියක් දෙකක් නාන්න බැරුණොත් මට මතකයි අපේ අම්මලා හැම කෙනා අනේ මං අසනීප වෙලා හිටියා. මේ නාන්න බැරුණා කොණ්ඩ ඉටි වෙලා ඒකෙන් කියන්නේ මේක නිතරම සෝදන්න ඕන. කෙස් ගහක් පිච්චුනාම කොච්චර ගඳයිද? ඊළඟට මේක පිහිටලා තියෙන්නේ මහ සුපිරිසුදු තැනක නෙවෙයි. මොන අංශයෙන් ගත්තත් මේක කොච්චර පිළිකුල්ද කියලා කල්පනා කරන්න. ඔය විදිහට පින්නතුනේ අපි ගමු අසුචි. අසුචි අරගෙන වර්ණ වශයෙන් සතහන් වශයෙන් ගන්ධ වශයෙන්, පිහිටි තැන් වශයෙන් බැලුවොත් එහෙම අවකාශ වශයෙන් කොච්චර පිළිකුලක් දැනෙනවද? බඩවැල් ගත්තොත්, වකුගඩුව ගත්තොත්, තෙනහළු ගත්තොත් ඔය ආකාර හතරෙන්ම දැක්කොත් කොහොම තියෙද? පින්නතුනේ ආත්ම සංඥාව ගැලවෙනව පුදුම විදිහට. මේ වැසිකිලියක් ඇවිදින වැසිකිලියක් අල්ලගෙනයි අපි මේ දඟලන්නේ. එහෙනම් මෙන්න මේ පණ තියෙන ශරීරයේ තියෙන කුණප කොටස් ටික දිහා බලලා අපට පුළුවන් මේ අසුබය නැති වඩා ගන්න පුරුදු කරන්න. ඒකර අසුබය වඩනවා කියලා කියන්නේ රාගය සම්පූර්ණයෙන් පලා යනවා. රාගය යටපත් කරන්න මේක හොඳම හොඳ ඖෂධයක්. ඉතින් අරමුණු සුබ වශයෙන් ගැනීමමනේ රාගයට හේතුව. දැන් මේ ප්‍රතික්‍රෝල මානසිකාරයේ නැත්තම් පිළිකුල් භාවනාව වඩනකොට තනි කරම අරමුණු සුබ වශයෙන් ගන්නෙ නෑ. අසුබ වශයෙන් තමයි ගන්නෙ. ඊළඟට මේක අවිඥානික වශයෙන්ුත් මේ අසුබේ වඩන්න පුළුවන්. ඒක පින්නතුලා දන්නව අර නව සීවතික. අර මූර්ත ශරීරයක් කෙනෙක් මරණට පස්සේ වෙන ඒ ශරීරයේ මූර්ත ශරීරයේ එන විකාශනය. උඩුමාතක විනීලක විපුබ්බක විච්ඡ දෙක හදසින් තියෙන්නේ. ඉතින් දිවිලාගේ ශරීරයේ නිල්විච්ච ශරීර ওই විදිහට තියෙනවා. ඉතින් ඔක පින්නතුනේ කෙනෙක් මරුණාට පස්සේ වෙන විපර්යාසය අපේ පින්නතුලා දන්නවනේ. ඔක දවස් එදාම මේ මොහොතේම එකෙන් බාම් කරන්න ඕන. නැත්තම් ඉවරයි. නැත්තම් ඕජස් ගලනවා. ඔය දින ගණන් පින්නතුනේ ඔය මේකප් කරලා කරවලයක් වගේ තියාගන්න ඒක දින කරන එක එක කෙමිකල් වලින් තමයි ඒක කරන්නේ. නැත්තම් මේක මේ විඥානයේ මේක දාලා ගිය ගමම්ම ඇත්තටම මේ ශරීරයේ පින්නතුන නිකන් දරලියක් මහා සතෙක් ගැන හිතන්නකෝ. ඒ වගේ මේක කුණු වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ වික්ෂුන් වහන්සේලා බහුල වශයෙන් මේ භාවනාව කරලා තියෙනවා. මූර්ත ශරීරයක් දිහා බලාගෙන භාවනා කරනවා. ඉදමිච්ච ශරීරය දිහා බලාගෙන. ඒකට හොඳ වපසරයක් තිබුණානේ. ඒ කියන්නේ අද වගේ ඔය ආධානාගාර නැත්නම් ආධානය කිරීම වල දෙමින් ගොඩක් අඩුයි තිබුණා. තිබුණේ කෙනෙක් මරුණාම ඔය සොහන කියන ප්‍රදේශයක් තියෙනවා කැලේ ඕන තරම් තියෙන ඒ පැත්තට ගිහින් දානවා. මනුස්ස වාසයක් නැහැ. ඉතින් ඔන්න ওই පැත්තෙන් වික්ෂුන් වහන්සේ නමක් කැලේ හරහා යනකොට ඔන්න ගඳක් දැනෙනවා. ඔන්න ඒක තේරෙන අලුතෙන් මිනිහක් ගෙනත් දාලා. ඕක දිහා බලාගෙන ඉතින් භාවනා කරනවා. නමුත් අද එහෙම අවස්ථාවක් නැහැ නේ. එහෙමනම් අද අපට තියෙන අවස්ථාවක්. ඒ තමයි ඔය ඔය අසුබ කර්මස්ථානේ අන්තිම කර්මස්ථානයක් හැදෙන්න අට්ටික සංඥාව, අට්ටික භාවනාව හඳුන්වන්න පුළුවන්. ඕනම ශරීරයක තියෙනවනේ මේ කුණප කොටස් ටික පහව ගියාට පස්සේ නිකන් ටික කාලයකට හරි සෝංකොත වගේ ඉතුරු වෙන්නේ ඇටසැකිල්ල. මේ ඇටසැකිල්ල අරමුණු කරගෙන අපිට භාවනා කරන්න පුළුවන්. ඇට සැකිල්ල අරමුණු කරගෙන අපිට භවනා කරන්න බෑද? පුළුවන්. අපිට ඒකාන්තයෙන්ම පින්නතුන එක කරන්න පුළුවන්. ඒකට කියන අත්‍යක සංඥාව කියලා. ඒක මෙහෙමයි කරන්නේ. ඉතින් අද කාලේ ඇට සැකිල්ලකුත් හොයාගන්න අමාරු වෙන්න පුළුවන්නේ. ඒකටත් අපිට පුළුවන් ඡායාරූපයක් ගන්න. අඩි දෙකක විතර ඡායාරූපයක් හදා ගන්නවා. ඡායාරූපයක් හදාගෙන තමන් භාවනා කරන තැන උක පේන්න ප්‍රදර්ශනය වෙන්න මෙත්ති කාලවල හරි කොහොම හරි තියෙනවා. ඉතින් පින්නතුනේ දැන් මේක මේ විදිහට තියලා ඒක දිහා බලාගෙන අපි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා පරයන්ක ගහගෙන ඒක දිහා බලාගෙන භවනා කරනවා. මතක තියාගන්න වෙන භවනාවක අත් දෙක පියාගෙන කරන්නේ අර ඇටපැකිල්ල දිහා බලාගෙන තමයි අට්ටි අට්ටි අට්ටි කියලා හිතන්නේ. කියන්නේ නෑනේ. හිතනවා. එතකොට ඒ විදිහට බලාගෙන ටික කාලයක් භාවනා කරනකොට හිත පිට යන එක අඩු වෙනවා. අපෙන්තම අරමුණ යනවා. ටික කාලයක් කොහොම කරනකොට එක එක්කිනාට එක එක සමහරවිට පැයෙන් දෙකෙන් වෙන්නත් පුළුවන්. සමහරුන්ට මාසයක් දෙකක් ගත වෙන්නත් පුළුවන්. එහෙම වඩනකොට දැන් අපි කියනවා ඒක දිහා බලාගෙන කරන කර්මස්ථානෙට පරිකර්ම නිමිත්ත කියලා. ටික දවසක් වෙන්නකොට එක එක්කිනාට මේක සාපේක්ෂයි එක එක්කිනාට එක කාල යන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන එයා බලනවා දැන් මේ අටපැකිල්ලේ මගේ හිතේ තියෙනවද රෙස්ටේ කොපියක් වගේ තියෙනවද කියලා බලනවා. ඇස් දෙක පියාගත්තමත් හිතේ අරමුණ තියෙනවා නම් අන්න අපිට පුළුවන් එතනින් නැගිටලා වෙන තැනකට ගිහිල්ලා වුණත් භාවනා කරන්න. දිගට අත්ටි අත්ටි අත්ටි අත්ටි කියලා අර අරමුණමයි. දැන් ස්ට්‍රේ කොපිය වගේ හිතේ මේක ඇඳිලා තියෙන. ඒකට කියන්නේ උග්ඝා නිමිත්ත කියලා. දැන් ඕක දිහා බලාගෙන හොඳට භාවනා කරනවා. කාලයක් භාවනා කරනකොට මොන ආලෝක තීරයක් ඇතුව දැන් මේක හරියට අර විදුලි ආලෝකයෙන් අර කාමරයක ලයිට් එකක් දැම්මම එළිය තියෙන්නේ අන්න ඒ වගේ ඇටසැකිල්ල සුදු පාටට හොඳට පේන්න ගන්නවා ඒකට කියන්නේ පටිභාග. ඉතින් ඔක දිනු වෙලා අර්පණා තත්ත්වයට ගිහිල්ලා පඨම ධාන තත්ත්වයටම යනවා. ඉතින් ඒක පාදක කරන ဒုတိ ය, තතිය, චතුත්ථකෙන් ධාන උපදවන්න පුළුවන්. ඒ ධාන ඉපදෙව්වහම අනිත්‍ය දුක්ඛ අනාත්මකෙන් තිලක්ෂණය දකින්න පහසුයි කියන එක පිළිතුර දානවා. මොකද සමාධියමනේ මේකට ගොඩක් උපකාර වෙන්නේ. එතකොට බලන්න ඔය විදිහටත් ඔය භාවනාව කරන්න පුළුවන්. ඕක ඉතා ඉක්මන් ප්‍රතිඵල දෙන දෙන භාවනාවක්. හැබැයි හොඳට මතක තියාගන්න මේවා කරන්න ඕන ගුරු ඇසුරක් එක්ක. හිතුමතේට මේවා කරන්න යන්න හොඳ නැහැ. මොකද ඒ පියවරයන් පිළිබඳව ගුරුවරුන්ගෙන් හොඳට අවවාද අනුශාසනා ලබාගෙන මේ භාවනා ක්‍රම අපි දියුණු කරන්නට ඕන. හැබැයි ඔය කියපු දෙවෙනි කර්මස්ථානේ පළවෙනි කර්මස්ථානේට තමන්ට තනියෙන් වුණත් ඒ භාවනාව හොඳට කරගෙන යන්න පුළුවන්. දෙවෙනි කියපු භාවනාවෙත් මූලික අවස්ථාව තනියෙන් හොඳට කරගෙන යන්න පුළුවන්. දිනු වෙනකොට ගුරුවරයෙක් අවශ්‍ය වෙනවා. එහෙමනම් මෙන්න මේ ක්‍රමයට අපිට අසුබය දිනු කරන්න පුළුවන්. මේ අසුබය දිනු කිරීම තුළ අපට රාගය නැති කරගන්න පුළුවන් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක ඉතින් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් හොඳටම යටපත් කරලා සමුච්ඡේද වශයෙන් අර අනිත්‍ය සංඥාව වඩනකොට ඒකත් නැති වෙලා යනව රහත් වෙනකොට. එහෙමනම් දැන් පින්නතරට තේරෙනවා රාගය කියන මේ සිතුවිල්ල පාලනය කරන්න තියෙන එකම බෙහෙත අසුබය. ඊළඟට ඊළඟට අපිට තියෙන ගැටලුවක් තමයි ගැටීම. බලන්න අපි කොතන ගියත් ගැටෙනවා පින්කම් වලට ගැටෙනවා සාසනය රැක ගන්න පවා ගැටෙනවනේ නේද කිම් පින්නතුනේ මේ ගැටෙන්නේයි දැන් අපි රාගය ඇති වෙන්න නම් හේතුවක සුබ නිමිත්ත එතකොට ද්වේෂය ඇති වෙන්න හේතුව මොකද්ද දේශය ඇති වෙන්න හේතුව තමයි පටිගය පටිගය කියන්නේ ගැටෙන අරමුණක් හම්බ වීම දැන් හොඳට හිතලා බලන්නකෝ ගැටෙන අරමුණක් නැතුව අපට කේන්ති යනවද? දැන් අපි ওই පින්නතුල්ලාගේම උදාහරණයක් ගමු දැන් ගෙදරක ඉන්න බිරිඳා. මේ බිරිඳගේ ස්වාමි පුරුෂයා මහත්තයා මේ බිරිඳ හිතන පතන විදිහටම ඉන්නවා. බිරිඳ හිතන වෙලාවට යනවා එන එනවා රැකී ආරක්ෂාය විදිහටම කරනවා. බිරිඳට උදව් කරනවා ආය බිරිඳ හිතන්නේ මොකද්ද? ඒත් ස්වාමියාගේ ඒක ඉෂ්ට වෙනවා. ස්වාමියා කරේ කේන්තියක් බිරිඳට යනවද? නෑ. ඊළඟට මේ ගෙදර ඉන්න මේ බිරිඳ නැත්නම් ඒ අම්මට තමන්ගේ දරුවෝ හිතන පතන විදිහටම ඉන්නවා. සබහා දහම පවා අපි හිතමු එහෙ වෙනවා කියලා. පායන්න කියලා හිතනකොට පායනවා. වහින්න කියලා හිතනකොට වහිනවා. සීතල ඕන වෙනකොට සීතල. රස්නේ ඕනට රස්නේ. එහෙම හිතන පතන විදිහට මොනොත් අපිට කේන්තියයිද? කේන්තියක් නැහැ. ඉතින් කේන්තියන්ට හේතුවක් නැහැනේ. කේන්ති යන්න හේතුවම පින්නතුනි ගැටෙන අරමුණක් හම් වෙනවා. දැන් බලන්න මිනිස්සු ගොඩාක් ඔය ගැටිලා කෑ ගහන්නේ මම මේ කියන්නේ බුද්ධ ශාසනේ ආරක්ෂා කරන්න කියලා වුණත් අපි කෑ ගහන්නේ ගැටෙන අරමුණක් හම්බුනාමනේ. එහෙමනම් අපි හැමෝටම කේන්ති යන්නේ ගැටෙන අරමුණක් හම්බුනහම අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ගැටෙන අරමුණුන් ඕන කෙනෙකුට හම්බෙන්න පුළුවන්. ද රහතන් වහන්සේට පවා හම්බුණාට උන්වහන්සේලා අයෝනිසෝ මනසිකාරය මෙනෙහි කිරීමක් නැහැ. නමුත් පොහුදුන් කෙනාගේ ස්වභාවය තමයි ගැටෙන අරමුණක් හම්බෙන්න හම්බෙන්න එයා හොඳට මෙනෙහි කරනවා. මෙහෙම මට බැන්නමාව පෙරද්දුවා මට අරම කරා මෙහෙම කරා මට එහෙම කියන්න පුළුවන් දෙයාට අර මේ විදිහට අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට ගින්නට පිදුරු දැම්මා වගේ මොකද්ද වෙන්නේ? රාග ගින්න නැත්තම් ද්වේෂ ගින්න ඇවිලෙනවා මිස නිවීමකට යන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ මේ ගැටීම පාලනය කරන්න තියෙන එකම ඖෂධය තමයි මොකද්ද? මෛත්‍රිය. මෛත්‍රිය තරම් ගැටීම පාලනය කරන්න වෙන ඖෂධයක් නැහැ. ඒ වගේම මේකට මූලිකව ඉවසීම හදාගන්නත් ඕනේ. ත්‍රික මෛත්‍රී වඩනකොට ඉවසීම ඉරායාසයෙන් මේවා එකට එකක් සම්බන්ධයි. ඉතින් මේ දෙකම ගත්තොත් ඉවසීම මෛත්‍රිය මේවා පාරමිතානේ. ලෞතර අபிසම්බෝධිය පිණිස මේවා අත්‍යවශ්‍ය කාරණා. එහෙනම් මෙත් වැඩීම ප්‍රාථමික දෙයක් නෙවෙයි තාම වටිනා ගැඹුරක් තියෙන දෙයක් මෙත් වැඩීම කියලා කියන්නේ. මම පින්නතුලට එක දෙයක් කියන්නම්. මෛත්‍රී වඩන හිතක් තියෙන එක හරිම වැදගත්. මොකද අපි මේ ජීවිතයේ මොන විදිහට හිටියත් අපි මැරෙනවා. මැරුණට පස්සේ ආය අපි උපදිනවා කොහේ හරි. මේ ප්‍රතිසන්දිය යහපත් කරගන්න මෛත්‍රී හිතක් තියෙන කෙනෙකුට ලොකු ශක්තියක් හැදෙනවා. ඒ කියන්නේ මෛත්‍රියෙන් ඉන්න කෙනා දුගතිගාමී වෙනව හරි අඩුයි. ඉතින් බලන්න ඒකම අපට කොච්චර වටිනවද? පින්නතර හොඳට තේරෙනවා ධර්මයේ තුල ඉන්නකොට මේ තරහවෙන් ඉන්න අය දුගතිගාමී වෙනවා වැඩි. මෛත්‍රියෙන් ඉඳීම තුල හැමෝටම සානුකම්පිතයි. හැමෝටම අනුකම්පාව තියෙනවා. මෛත්‍රියෙන් පිරීලා. මෙහෙම කෙනෙක් දුගතිගාමී වෙනවා හරීම අඩුයි. ඒ නිසා සැනසille මෙලව ජීවිත සැනසille ගත කරන්න ඒ වගේම පරලෝක ජීවිත සාර්ථක කරගන්න ලොකු උපකාරයක් තමයි මේ මෛත්‍රී භාවනාව. පින්නතුනේ කළු ගලක් වුණත් Tamange පැත්තට හරව ගන්න පුළුවන්. මෛත්‍රිය තියෙන කෙනාට. ඒ නිසා මේ ගැටීම් කියන ඒවත් හරි භයානකයි. මේවා පාලනය කරගන්න අපි හොඳට මෙත් වඩන්න ඕන. ඉවසීම් පුරුදු කරන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කෝටි ප්‍රකෝටි ගණන් සිකපද පෙන්වුවා අපට. විනය පිටකයේ 227යි තමයි ප්‍රධාන වශයෙන් තියෙන ශික්ෂාපද. හැබැයි අනු කුඩා චූටි චූටි ශික්ෂාපද කෝටි ගණන්. කෝටික් නෙවෙයි කෝටි ප්‍රකෝටි ගණක් වෙනවා. මේ කටට එනවට කියනවත් නෙවෙයි. අද උනත් කෙනෙකුට විනය පිටකේ අටුවාවත් එක්ක හොඳට පරිශීලනය කරනකොට ඒ ශික්ෂාපද දැක ගන්න පුළුවන්. ඉතින් මෙච්චර ශික්ෂාපද ප්‍රමාණයක් බුදුරජාණන් වහන්සේ අපිට අනුදැනවදාලේ කයටයි වචනයටයිනේ. උන්වහන්සේ මේ වගේ ශික්ෂාපද ගොඩාක් දේශනා කරලා අන්තිමට දේශනා කරනවා කන්ති පරමන් තපෝ උතුම්ම තපස උතුම්ම සීලය තමයි ඉවසීම. ඉවසන්න පුළුවන් නම් අනෙක් ශික්ෂාපද ගැන කතා කරන දෙයක් නෑ. ඒවා නිකම්ම ආරක්ෂා වෙනවා. දැන් බලන්න සම් පැවිද්දෙක් හැටියට පැවිද්දාට අවශ්‍ය කරන මූලික ප්‍රත්‍ය හතර චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පත. මේ ලැබෙන ජීවපසෙන් සතුටු වෙලා සැහැල්ලුවෙන් හිටියේ නැත්නම් නිවන් දකින්න අමාරුයිනේ. සිවුරක් හම්බුනාම මේක පුරවන්න පුළුවන්ද? මේක දාඩිය, මේක හරියන්නේ නැහැ කියලා හැමදාම සිවුරත් එක ගැටෙනවනම් මොන මහානකමක්ද? ලැබෙන පින්න පාති ලැබෙන දාණය මේවා කන්න පුළුවන්ද මේවා කාලා භාවනා කරන්න පුළුවන්ද කියලා දානෙත් එක ගැටෙනවා නම් ඒත් එමයයි. එහෙම බෑ ලැබෙන දානකින් සතුටු වෙන්න ඕනේ. ලැබුණු සේනාසනයකින් අනේ මේ කුටියේ ඉන්න බෑ මේකේ වවුල් ගඳයි මේක අර ප්‍රශ්න මේ ප්‍රශ්න ඊළඟට මේ බෙහෙත් හේත් හරියන්නේ නැහැ. ඕම හිත හිතා ඉන්න කෙනෙකුට කිසිම සතුටක් නැහැ සැහැල්ලුවක් නැහැ. සන්තුෂ්ටි කියන ඒ ධනෙ නැහැ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න දන්නේ නැහැ. එතකොට බලන්න මේවා ඉවසන්න බැරි නම් කෙනෙකුගේ මහානකමක් සාර්ථක වෙන්නේ නැහැ. දැන් මේ අත්ංගෙ වුණත් එහෙමයි. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න ඕන. ඒකට ඉවසීම තියෙන්න ඕන. ඉවසීම නැත්තම් ඔන්න දැන් ඔය අත්ංටත් මූලික වශයෙන් අවශ්‍යතා තියෙනවනේ. ආහාර අවශ්‍යයි. අනේ මේවා කාලා ඉන්න බෑ. ඇඳුම් අවශ්‍ය වෙත්තන්ට මූලික අවස්ථාවක්. ඉතින් ඇඳුම් පිළිබඳව කිසි තෘප්තියක් නැහැ. ඊළඟට තමන්ගේ ගෙදර ගැන කිසිම තෘප්තියක් නැහැ. ලෙඩක් දුකක් හැදුනා හම්බුනේ බෙහෙත් හෝ හේත් යනවත් කිසිම තෘප්තියක් නැහැ. මේවා නෙවෙයි අරව ඕන කියලා හිතනවා නම් ඒ කිනාට කිසිසත් සතුටක් නැහැ. එහෙම පින්නතුනි කේන්ද්‍රී ගාගෙන අනේ අපොයි කියාගෙන මේකෙන් නම් කරන්න බෑ කියලා හිතාගෙන යන කෙනාට බෑ ඒ ගමන යන්න. නිවන් දකින්න බෑ. එහෙමනම් ඉවසීම කියන එක අපිට හරියට අවශ්‍ය කරන දෙයක්. ගිහි පැවිදි අපි හැමෝටම. එහෙමනම් මේ ඉවසීම ඇති වෙන්නේ මේ මෛත්‍රිය හරහා. එහෙනම් මෛත්‍රී භාවනාව හොඳට වඩන්න ඕන. ඊළඟට පින්නතුනි ආනාපාන සති භාවයේ තබ්බා විතක්ක සමුච්ඡේදාය. ඔන්න අපේ හිත විප්සිත වෙනවා. නානා අරමුණු වලින් ඉතින් මේ හිත වික්ෂිප්ත වෙලානේ තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සු ගත්තොත් මිනිස්ස යන්ට තියෙන්නේ ඉතින් වඳුරු මනසක් තමයි. ඒ කියන්නේ එහෙට পায়නවා මෙහෙට পায়නවා ආය හිතනවා ආය යනවා ආය දුර යනවා. මේ හිතේ ස්වභාවය ටිකක් චිත්තානුපස්සනාවෙන් බලන්නකෝ. ඒක පුදුම එකක්. ඉතින් මෙහෙම එහෙට මෙහෙට পায়න හිතක් තියාගෙන සැනසille ළඟා කරගන්න බෑ. මේ හිත ගේන්න ඕනේ එක තැනකට. සමාධියෙන් කරන්නේ ඒක. දැන් බලන්න ආර්ය ශ්‍රාංක මාර්ගයේ අංග 8ක් තියෙනවා. ඒ අංග 8න් අංග 7කින්ම කරන්නේ මොකද්ද? සම්මා සමාධියට කියන එක. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ අංග 7ේම උපකාරය හැදෙන්නේ සම්මා සමාධියට. ඒ මොකද සමාධිමත් විතර තමයි යථාර්ථය දකින්න පුළුවන්. ඒ කියන්නේ සමාධින් භික්කවේ භාවයට කියලා කිව්වේ. ඔය විසිරිච්ච එහෙ මේ දුවන පයින් හිතකට යථාර්ථය දකින්න බෑ. එහෙනම් සමාධිමත් හිත තමයි මේක දකින්න පුළුවන්. එහෙනම් අපි ඒක තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගත්තොත් සනසිල්ල ළඟා කරගන්න ඒකාන්තයෙන් පුළුවන්. ඒකයි සමාධින් භික්ඛවේ භාවයේ සමාධියම දිනු කරන්නේ. යථාර්ථය දකින්න. ඉතින් එහෙමනම් පින්වත් හැම දෙනාම මේ පිළිබඳව විශේෂයෙන් කල්පනා කරන්න ඕන සමාධිය තුලින් තමයි අපට යථාර්ථය ඒකාන්තයෙන්ම දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා තියෙන හොඳම කර්මස්ථානය තමයි ආනාපාන සතිය. මේ හුස්ම රැල්ල පිළිබඳව තියෙන එකඟ බව සිහිය. දැන් බලන්න ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්න පාදක කරගන්නේ මේ ආනාපාන සතියනේ. ඒකනේ මේකට මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ. මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ වෙන දෙයක් නිසා නෙවෙයි. මේ භාවනාවෙන් තමයි උන්වහන්සේලා ලෞතර අභිසම්බෝධියට මාර්ගය හදාගන්නේ. ආනාපාන සතිය අදගත්තත් ලෝකේ මම හිතන හැම රටකම වගේ ආගම් ભેදයක් නැහැ මේ අරාබි රටවල් වල පවා. ඒ ඇත්තන්ගේ සැහැල්ලුව පිණිස මානසික සුවතාවයේ පිණිස මේ හුස්ම රැල්ල හා සම්බන්ධව කෙරෙන භාවනාව කෙරෙනවා. හැබැයි වගේ විවිධ වෙනස්කම් තියෙනවා. නමුත් අපට තියෙන වාසිය තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම අපට ඥානාපාන සතිය වඩන්න අද වපසරේ සකස් වෙලා තියෙනවා. ආනාපාන සතිය පිළිබඳව මේක වඩන ආකාරය පිළිබඳව දීර්ඝ වශයෙන් මම එතන කාල වේලාව යන නිසා කතා කරන්නේ මොකද මම දන්නවා මේ රටේ ආනාපාන සතිය පිළිබඳව පුදුම විදිහට මේ දේශන අහන්න ලැබෙනවා ඒක හරි වටිනවා එහෙමනම් <clears throat> හිතේ තැම්පත්කම සංයමය සාමය ඇති කරගන්න වඩන්න ඕන හොඳම භාවනාව තමයි ආනාපාන සති කර්මස්ථානය. ඊළඟට ඕන දැන් කර්ම තුනක් කිව්වා. රාගය නැති කරගන්න අසුබේ වඩන්න කිව්වා. ද්වේෂය නැති කරගන්න මෛත්‍රිය වඩන්න කිව්වා. ඊළඟට විචිත්තකම නැති කරගන්න ආනාපාන සතිය වඩන්න කිව්වා. අවසාන කාරණේ. අනිත්‍ය සංඥා භාවේ තබ්බා අස්වේමාන සමුග්ගතාය. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න කිව්වා මොකටද? අස්මිමාන්නේ මම කියන මේ හැඟීම ගලවන්න. ආත්ම සංඥාව සක්කාය දිට්ඨි නොඑක් නම් වලින් කියන්නේ. මෙන්න මේක අයින් කරන්ඩ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕන. එතකොට පින්නතුනි මේ බුද්ධ ශාසනය තුල තියෙන පින්කම් ගත්තොත් පින්කම් වලින් ඉහළම පින්කම තමයි අනිත්‍ය සංඥාව. පින්නතුලට අහලා පුරුදුයි ඔය කිරණ පින්කම් වල වර්ගීකරණයක්. දැන් මේකේ මේ ආනිසංස මේකේ මේ ආනිසංස එහෙම දේශනාව තුළ තියෙනවානේ. දැන් සෝහාන් කෙනෙකුට දෙන දාණයට වඩා සෝහාන් අය 100කට දෙන දාණයට වඩා සකදාගාම කෙනෙකුට දෙන දාණය මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා 100ක් දෙනකොට දෙන දාණයට වඩා අනාගාමින් අනාගාමින් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා රහතන් වහන්සේ රහතන් වහන්සේලා 100ක් නමකට දෙන දාණයට වඩා පසේ බුදුරජාණන් පසේ බුදුරජාණන් වහන්සේක් නමකට වඩා ලෞතුරා බුදු ලෞතුරා බුදු කෙනෙකුට දෙන දාණයට වඩා මහා සංඝයා උදෙසා මහා සංඝයා උදෙසා දානයක් දෙනවට වඩා සංඝයාට කුටි සේනාසනයක් කරනක ඊටත් වඩා හදවතින් සරණ යාම ඊටත් වඩා හදවතින් සරණ ගිහිල්ලා තෙරුවන් සරණ ගිහිල්ලා සිල් සමාදන් කිරීම සිල් ආරක්ෂා කිරීම සිල් ආරක්ෂා කිරීමටත් වඩා එක මොහොතක් මෛත්‍රී කර්මස්ථානය පුරුදු කිරීම මෛත්‍රී වැඩිවීමටත් වඩා එක මොහොතක් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. ඒතර බලන්න මෙච්චර වටිනා අනිත්‍ය සංඥාව අපේ දෛනික ජීවිතයට අපි ගලප ගන්නවද? බොහෝම අඩුයි. ඉතින් මොකද පින්නතුනේ අනිත්‍ය කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක. ඒතර මේ අනිත්‍ය සංඥාව කෙනෙක් වඩනවා නම් ඇලෙන්නෙත් නෑ ගැටෙන්නෙත් නෑ. දැන් හොඳට හිතලා බලන්න යමකට පින්නතනි ලොකු බැඳීමක් තියෙනවා නම් ඇලීමක් තියෙනවා නම් ඒක අනිත්‍ය වෙලා යනවා කියලා දන්නවනම් ඒකට ඇලෙන්නේ නැහැ නේ ගැටෙන්නේ නැහැ නේ අපිටම ලස්සන කෙනෙක් ඉන්නවා ඉතින් කෙනෙකුට ඇලීමක් ඇති වෙනවා දොස්තර මහත්තයෙක් කියන ඔයා ඔහොම හිටියට හෙට මැරෙනවා ඔයාට ලොකු දරුණු පිළිකාවක් තියෙනවා ඔකට අපි ඇලෙයිද ඇලෙන්නේ නැහැ ඒ අනිත්‍ය වෙලා යනවා ඉතින් පින්නතනි ඒ වගේ කෙනෙකුට ගැටීමක් ඇති වෙන්නේ නැහැ නේ එහෙමනම් අර කෙලෙස් කියන දේවල් ගලවන්න මුලින්ම උපුටා දමන්න. ගොඩාක් උපකාර වෙන පංච පාදානස්කන්ධයේ කෙරේ තියෙන බැඳීම් නැති කරගන්න අනිත්‍ය සංඥාව තරම් වටිනා භාවනාවක් නැහැ. එහෙනම් දැන් පින්නතුල්ලාට මේ காரணා හතර මේ ජීවිතය තුළ තම තමාගේ සත්‍ය ප්‍රමාණයෙන් දිනු කරගන්න බැයිද? අසුබේ පුරුදු කරන්න පුළුවන්. මෛත්‍රී ප්‍රගුණ කරන්න පුළුවන්. හිතේ තැන්පත්කම ඇති කරගන්න මෛත්‍රිය ප්‍රගුණ කරන්න පුළුවන්. අනිත්‍ය සංඥාව හැකිතාක් වඩන්න පුළුවන්. ඔන්න නිවන් අග. ප්‍රමෝත අපබ්‍රංශයක් නෑ බොහොම පැහැදිලි. එහෙමනම් ඉක්මනින් නිවන් දකින්න නම් මෙන්න මේ කියන කාරණා ඔය ඇත්තන්ගේ ජීවිතවලට ගලප ගන්නට මේ දේශනාවත් යම් කිසි උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.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 ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමින්වයන් වහන්සේ. Thank you.